ඒ වගේම කල්ප කෝටි සතසහස්ස ගණනකින්වත් නොලබෙන උතුම් බුද්ධ ශාසනයක් අපට ලැබිලා තියෙනවා. ඒ වගේම ශන සම්පත්‍ය ආදී සියලුම දුර්ලභ කාරණා මේ හැම කෙනෙක්ම ලබාගෙන තියෙනවා. එහෙමනම් දැන් කළ යුතු වන්නේ මේ ධර්ම මාර්ගයට ප්‍රවේශ වීමයි. එහෙමනම් අපි නිරන්තරයෙන්ම කතා කරනවා මේ ධර්මයට කොහොම හරි ඇතුල් වෙන්න ඕන ධර්මයේ තමන්ගේ ජීවිතයට ගලප ගන්න ඕන එහෙමනම් අද මේ දේශනාව ඇත්තටම ධර්මයට ප්‍රවේශ වෙන අවස්ථාව පිළිබඳව තමයි අද පින්නතුල්ලාට අපි මේ ධර්ම දේශනාව තුළින් කරුණු කීපයක් පැහැදිලි කරන්නේ හොඳයි අපිට මේ ධර්මයට ප්‍රවේශ වෙන්නට අංක එකට අවශ්‍ය කරන්නේ මොන කාරණේද? අංක එකටම පින්නතුනේ මේ ධර්මයට ඇතුල් වෙන්නට අපට අවශ්‍ය කරන්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය. කල්යාණ මිත්‍ර සම්පත්තියක් නැතුව අපට ගමනක් නැහැ කියන එක හැම කෙනෙක්ම හිතට ගන්නට ඕනේ. මම පුංචි කතාවක් කියලා මේ දේශනාව ආරම්භ කරන්නම්. දැන් මේ මහා භද්‍ර කල්පේ බුදුරජාණන් වහන්සේලා ලෝකේ පස් නමක් පහළ වෙනවා. එයින් හතර නමක් පහළ වුණා. කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම සහ ඉදිරියේදී මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේට කලින් ලෝකේ පහළ වුණේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙනකොට අපේ ගෞතම බෝසතාණන් වහන්සේ ඉපදුනා තරුණයෙක් හැටියට එයාගේ නම තමයි ජෝතිපාල. වගේම යාට යාළුවෙක් හිටියා ගටිකාර කියලා. ඉතින් මේ ඉන්දියානු සමාජය අදටත් ඒ කුල ભેදය තිබුණා. ඉතින් එදත් තිබුණා. ඉතින් මේ ජෝතිපාලයි ගටිකාරයි දෙන්න කොච්චර යාළු වුණත් දැන් නාන්න එහෙම ගියාම ජෝතිපාල නාන වලේ නාන්නේ. එයා පහළ වලක නාන්නේ ගටිකාර. ඒ තරම් කුල ભેදයක් තිබුණා. ඉතින් කොහොම හරි දවසක් ගටිකාරට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා. උන්වහන්සේගෙන් බණ අහන ලොකු ප්‍රසාදයක් ඇති කරගෙන හිතුවා අනේ මගේ යාළුවාට මේ උත්තමයන් වහන්සේ මුණ ගස්සන්ට ඕන. එහෙම හිතලා ජෝතිපාල ළඟට ගිහිල්ලා කිව්වා ජීවිතයේ පිළිබඳව ඇත්ත කියලා දෙන කෙනෙක් ලෝකේ පහළ වෙලා ඉන්නවා. අපි යමුකෝ එයා හම්බෙන්න. ඒ වෙලාවෙත් කටකම ජෝතිපාල කිව්ව බෑ කියලා. ඒකට බලන්න පින්නතුනේ සසර කියන ස්වභාවය බුදුරජාණන් වහන්සේලා 26 නමකින්ම දීපංකර පාදමූලයේ ඉඳලා විවරණ ආරම්භ තියනවා ලෞතුරා බුදු වෙන්න. ඒකට තව විවරණ ගන්න තියෙන්නේ මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ පමණයි. කොහොම බෝධි සම්භාර පිරිත් අවස්ථාවක්. නමුත් ඒ උත්සමයක් කියනවා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දකින්න යන්න බෑ කියලා. ඒ වෙලාවේ ගටිකාර මොකද කරේ? දෙවතාවක් විතර කිව්ව හරියන්නේ නැහැ. තුන්වෙනි වතාවේ යමං කියලා කොණ්ඩෙන් ඇදලා කිව්වා යමං කියලා. ඒ වෙලාවේ ජෝතිපාල කල්පනා කළා මම නාන වලකවත් නාන්න නැති මිනිසයා. අද මගේ කොණ්ඩෙන් අදින්න මෙයාට හයියක් ආවේ කොහොමද? එහෙමනම් ඔය කියන ශ්‍රමණයන් වහන්සේ බලන්න යන්න ඕන කියලා ඉතින් දැක්ක ගමන් පැහැදුනා. ඉතින් ධර්ම දේශනාව ශ්‍රවණය කරලා ඉවරුණාට පස්සේ බෝසතාණන් වහන්සේ තීරණය කළා පැවිදි වෙන්න. ඒක පින්නතුන මෙන්න මේ ටික හොඳට හිතට ගන්න ඕනේ. අපි වී හැදුවොත් අපිට වී ලබා ගන්න පුළුවන්. ගොයන් හැදුවොත් අපිට වී ලබා ගන්න පුළුවන්. ඒ රෝපණය කරන දේට අනුරූපව යමක් ලබා ගන්න පුළුවන්. අබ හැදුවොත් අපිට අබ ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපි පින්කම් කරලා තිබ්බොත් ඒ පින්කම් වලට අනුරූපව අපට උපාසනෙන්න පුළුවන්. නමුත් පින්නතුන් කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන එක එහෙම එකක් නෙවෙයි. දැන් මම හිතුවා සා දැන් මම මහානදම් පුරනවා. මම මේ විදිහටයි මගේ ජීවිතය ගෙන යන්නේ. ඊළඟ ජීවිතෙත් මට මේ විදිහටම කරගෙන යන්න පුළුවන් කියලා ඒක එහෙම වෙන්නද? පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමයි මේක ඒ තරම්ම දුර්ලභ කාරණයක් නිසා තමයි අපි හැමදාම පින්කම් කරලා ඉමිනා පුණ්‍ය කම්මේන මාමේ බාල සමාගම සතන් සමාගම හෝතු යාවන බහන පත්‍යා කියලා මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය සතන් එතකොට බලන්න ඒ ഘോഷතානන් වහන්සේටත් ඒ ජීවිතේ කොහොමද නිති විවරණ ලැබෙනවා ධර්මතාවයක් අනුව නමුත් උන්වහන්සේට අවස්ථාව උදාපත් උනේ උතුම් කල්යාණ මිත්‍ර සම්පත්තිය නිසා ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දැන් අපි සූත්‍ර 100ක් කියවුවා. අඩුම තරමේ සූත්‍ර 50කවත් කල්යාණ මිත්‍රයා ගැන සඳහන් වෙනවා. ඒ නිසා මේක දැන් අපිට අර නිතරම අහලා පුරුදු දෙයක් නේ කල්යාණ මිත්‍රයා, කල්යාණ මිත්‍රයා කියන්නේ. අපිට මේක ඉතර අගේකුත් නැති වෙන්න පුළුවන්. නමුත් හොඳටම තේරුම් ගන්න කල්යාණ මිත්‍රයෙක් නැතුව නම් පිළිතුරු ගමනක් ඇත්තෙම නැහැ. මගේ ජීවිතේ මම පෞද්ගලිකව දැන් බැලුවොත් දැන් මම මෙතන ඉඳලා බණ කියනවා. මගේ ජීවිතේ මං ආපස්සට ආපස්සට ආපස්සට මෙනෙහි කරලා බැලුවොත් අද මට මෙතන ඉඳගෙන බණ කියන්න ලැබුණේ කල්යාණ මිත්‍ර සම්පත්තියක් නිසා. අසත්පුරුෂ ආශ්‍රයක් ලැබුණා නම් කීයටවත් අද මම මෙතන නෑ නේද? ඒ වගේ මේ හැම කෙනෙකුගේම ජීවිත පිටිපස්සේ ඉන්නේ ප්‍රධානම බලවේගය තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය. ඒ නිසා මේ දේශනාව සම්පූර්ණ වෙන්නත් එක්ක කල්යාණ මිත්‍රයා කවුද කියන එක අපි චූට්ටක් මේ පින්නතට ගන්නවා. ඒක ගැන අපි මොකද දේශනා නිතර ධර්මයේ කතා කරන යුගයක් නිසා මේවාට වැඩියෙන් කාලය යොමු කරන්න අවශ්‍යත් නැහැ. හැබැයි පින්නතට එහෙම හිතන්නත් හොඳ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ දවසට දෙවතාවක් මේක සිහිපත් කරලා තියෙනවා. දැන් සුගතවාදී කියන එක පින්නතට අහලා තියෙන්නේ නේද? අප්‍රමාදේන වික්කවේ සම්පාදේත දුර්ලභෝ බුද්ධත්පාදෝ ලෝකස්මි ඔය විදිහට බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේලාට දුර්ලභ කාරණා හැමදාම පින්පත් කරන උදේටයි හවසටයි ඒකේ තියෙන දුර්ලභ කාරණයක් තමයි දුර්ලභෝ සත්පුරුෂ සංසයෝ. ඒක බලන්න මෙතන හොඳට නුවණින් කල්පනා කරලා තථාගතයන් වහන්සේ දවසට දෙවතාවක් සත්පුරුෂයා දුර්ලභයි කියලා අපිට මතක් කරනවා. එතන අපි වගේ මන්ද ප්‍රඥාවක් කියන එක නෙවෙයි මතක් කළේ. සරියුත් මොගලන් ආනන්ද කාශ්‍යප ආදී මහා සංඝයාට උන්වහන්සේ මතක් කරන්නේ මහන්නේ කල්යාණ මිත්‍ර සංසප්තිය නම් මහා දුර්ලභයි. එහෙමනම් ওই කල්යාණ මිත්‍රයා හඳුනගන්න මෙන්න මොයේ සූත්‍ර දේශනාවල මොයේ මොයේ කාරණා තියෙනවා. නමුත් කාටත් ඔළුවේ තියාගන්න පුළුවන් අදහසක් මම පින්නතුරට කියන්නම්. බුදුරජාණන් වහන්සේ වදාරන මහන්නේ මේ කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ බොහෝම යාලුකම් පවත්වන කෙනා නෙවෙයි. නැත්නම් ওই පාර යනකොට අතින් අල්ලගෙන යන කෙනක් නෙවෙයි. ඒ වගේම හොඳට යාලුකම් පවත්වන බොහොම හිතයි සීවේ යාග යාග ඕපදූප කතා කරන කෙනක් නෙවෙයි. කල්යාණ මිත්‍රයාගේ ස්වභාවය මෙන්න මේ කාරණේ හොඳට හිතේ තියාගන්න පුළුවන්. ඉස්සෙල්ලම අසත්පුරුෂයා ගැන කිව්වොත් අසත්පුරුෂයාගේ ස්වභාවය තමයි අසත්පුරුෂයා නිතරම පින්නතුනේ අනුන්ගේ දුක් කතා කරනවා. දැන් බලන්න මේ සමාජයේ ගත්තාම අපේ ආඩුව කියලා අපි හිතාගෙන ඉන්න අය කට ඇරියොත් කාම හරි වරදක් කතා කරන අය තමයි අපිට ගොඩක් ඉන්නේ. මේක අහලා ආ මේගොල්ලෝ අසත්පුරුෂය කියලා ඔක්කොම අයින් කරන්න අපිට බෑ. ඒ ඇත්ත එක්ක අපි අසුරු කරන්න ඕන. හැබැයි තේරුම් ගන්න ඕන මෙයා නම් කල්යාණ මිත්‍රේ නෙවෙයි. දැන් බලන්න ගොඩාක් අය ඉන්නවනේ එහෙම. හැම වෙලේම අනුන්ගේ වැරදි. එහෙම හොඳට අනුන්ගේ වැරදි කතා කරන කෙනෙක් ගැන හොඳට කල්පනා කරලා බලන්න. කිසිම දවසක පිළිතුරු කෙනෙකුගේ ගුණයක් කතා කරන්නේ නැහැ. වැරදිමයි කතා කරන්නේ. මනම් බුදුරජාණන් වහන්සේ වදාරනවා නිතරම අනුන්ගේ වැරදි කතා කරන කෙනා සත්පුරුෂේ නෙවෙයි. ඊළඟට මේ අසත්පුරුෂයාගේ ස්වභාවයක් තමයි කිසිම කෙනෙකුගේ ගුණයක් කතා කරන්නේ ගුණයක් ගැන අහන්නවත් කැමති නැහැ. කවුරු හරි ගුණයක් ගැන කිව්වොත් එයා කියන්නේ ඉතින් අපි දන්නේ නැහැ අපි ළඟින් අසුරු කරලා නැහැ නේ. ඕවා අපි පිළිගන්නේ අපි මෝඩ වෙනවා. අන්න ඒ වගේ කතාවක් තමයි එයා කියන්නේ. ඔන්න එහෙනම් අසත්පුරුෂයා. හොඳට මතක තියාගන්න ඕන බුද්ධ දේශනාව වෙනස් වෙලක් නෑ වෙනස් කරන්නත් බෑ. ඒක එහෙම්ම තමයි. එහෙමනම් අසත්පුරුෂයා කියලා කියන්නේ අනුන්ගේ ಗುಣ කතා කරන්නේ අනුන්ගේ අගුණ කතා කරන කෙනා. සත්පුරුෂයා කියලා කියන්නේ ඒක අනිත් පැත්ත. අගුණ කිසිම දවසක කතා කරන්න කරන්නේ නැහැ. එයා කතා කරන්න හරියම කැමති ಗುಣ. අහවල් කෙනා හොඳයි, අහවල් ස්වාමීන් වහන්සේ හොඳයි, උන්වහන්සේලා සිල්වත්. අන්න ඒ වගේ දේවල් තමයි එයා කතා කරන්නේ. එහෙනම් දැන් සත්පුරුෂයාත් අසත්පුරුෂයාගේ ස්වභාවය දැන් තේරෙනවා. එහෙමනම් මේ ධර්ම මාර්ගයට ප්‍රවේශ වෙන්නට අපට අත්‍යවශ්‍ය කරන තීරණාත්මකම සාධකය තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය. හොඳයි, කල්යාණ මිත්‍රයා නිසා අපට මොනවද ලැබෙන්නේ? කල්යාණ මිත්‍රයාන සාපින්නතුන් අපට ලැබෙන ධර්මය. වෙන දෙයක් ලැබෙන්නේ නේද? මේ දේවලුත් ලබා ගන්න පුළුවන් ලෞකික ලෝකෝත්තර කියන ඔබේ ආර්ථයෙන් යහපත් කරගන්න පුළුවන්. දැන් ලෞකික දිනු ඇති කරගන්නත් කල්යාණ මිත්‍ර සම්පත්තිය ඕන. කල්යාණ මිත්‍රයා තමයි කියන්නේ කරන වෘත්තිය පිළිබඳව දක්ෂ වෙන්න, කම්මැලි නැති වෙන්න, පරීක්ෂණ කරන්න, හොඳ කලමනාකාරීත්වයක් ඇති කරගන්න. අසත්පුරුෂයා කියන්නේ ඔය ඉන්න කාලේ හොඳට කාලා බීලා විනෝදෙ ගින්න ඕන මොනවද ඔය ජීවිත? එහෙම ඔයත්තන්ට කියනවා ඇති. මොකද්ද ඔයා ගත කරන ජීවිතේ? කොහොම නෙවෙයි ටිකක් හොඳට ඉන්න එපේ. කියලා බොහොම දුස්චරිතී යොදවන අය තමයි අසත්පුරුෂ. කල්යාණ මිත්‍ර හැම නෑ. එයා කියන්නේ මේ ජීවිතයේ පිළිවෙලකට ගෙන යන්න ඕනේ මෙන්න මේ විදිහට ආර්ථික උපාදනය ඇති කරගන්න ඕනේ. ලෞකික දිනුවටත් අනිවාර්යයෙන්ම කල්යාණ මිත්‍රය අවශ්‍යයි. කල්යාණ මිත්‍රයා නිසා විශේෂයෙන්ම අපට ලැබෙන්නේ ධර්මය. ඉන්නතුනි අද බොහෝ ශ්‍රාවකයෝ විශේෂයෙන් මේ ධර්මයේ කතා කරන යුගයක් කියන එක සැබෑව ඒක ලොකු ආසනාවක් හැබැයි ඒ වගේම පොඩි අවදානමකුත් මෙතන තියෙනවා අවදානම තමයි අද මේ ධර්මයෙන් ශ්‍රවණය කරන බොහෝ දෙනා පින්නතුනේ ඒ අයට තීරණයක් ගන්න දුන්නේ කියලා. ඒක තමයි දැන් මොන එක දේශකෙක් කියනවා මේ ධර්ම ඉගෙන ගන්න කියලා. තව දේශකෙක් කියනවා ධර්ම ඉගෙන ගන්න එපා කියලා. තව සමහරු කියනවා මේක කරගෙන යනකොට අවබෝධ වෙයි කියලා. සමහරු කියනවා ආනාපාන සතිය වඩන්න කියලා. තව සමහරු කියනවා ආනාපාන සතිය වඩන්න එපා කියලා. එතකොට මේ ධර්මයේ ශ්‍රවණය කරන අය ලොකු අතරමං වීමක් ඒ තුලින් සිද්ධ වෙනවා. ඇත්තටම මේ කාලේ හරි වාසනාවන්ත කාලයක්. මොකද ඉස්සර මේ අවුරුදු 20කට 15කට කලින් මෙහෙම ධර්මයේ කතා කළේ නැහැ. මේ නෑට කාලේ හොඳට ධර්ම එළියට ආවා. හැබැයි එළියට ආව වගේම අන්න අර විදිහේ අනතුරකු තියෙනවා. බලන්න අපි ගත්තොත් සාමාන්‍ය තිරසක් ගත්තොත් දෘෂ්ටි සාල දෘෂ්ටි ගණනාවක් ඉන්නේ. ඒකට හේතුව තමයි Taman ශ්‍රවණය කරන ධර්මය. එහෙමනම් මේක හොඳට තේරුම් ගන්න ඕන. අපි පුරුදු වෙන්න ඕන. ඒක ලොකු අමාරු දෙයක් නෙවෙයි. අපි පුරුදු වෙන්නට ඕන ත්‍රිපිටක පොත්ම කියවන්න. දැන් ওই බුද්ධ ජයන්ති පොත් තියෙන්නේ. ඒ වගේ එක පැත්තක පාලියෙන් තියෙනවා අනිත් පැත්තක සිංහලෙන් තියෙනවා. මේ සූත්‍රයක් කියවුවාම අපිට ත්‍රිපිටකයක් දෙදර තියාගන්න පුළුවන් නම් ඒ සූත්‍රේ නම ලියාගෙන තනක් ඇහුවට පස්සේ ඒක කියවලා බලනවා. එතකොට දැන් අර සූත්‍රේ ශ්‍රවණය කළා කියන නිසා හොඳට තේරෙනවා. හැබැයි ඊට අදාළ නැති කාරණා කියනවනම් වෙනස් වෙන කාරණා කියනවනම් මේ දේශනාව කවුරු කිව්ව පිළිගන්න හොත නැහැ. ඉතින් විශේෂයෙන්ම දැන් බලන දවසක් ආනන්ද මහින්දයන් වහන්සේගේ එක බ්‍රහ්මණෙක් කියලා ඇහුවන්නේ. හැමෝම කියනවා අපි රහත් අපි බුදුන්. හැමෝම කියන්නේ තමන් උත්තමාර්ථයට පත් වුණා කියලා. මේ කොහොමද අපි මේක පිළිගන්නේ කියලා. ඒ වෙලාවේ අනන්ත මහින්දන් වහන්සේ වදාළේ කවුරු ප්‍රතික්ෂේප කරෙත් නැහැ. උන්වහන්සේ වදාරනවා යම් කිසි ධර්මයක් ප්‍රවණය කරනකොට රාගය නැති වෙනවා නම්, ද්වේෂය නැති වෙනවා නම්, මෝහය නැති වෙනවා, මෝහය නැති වෙනවා නම් ඒ ධර්ම පිළිගන්න කියලා. හැබැයි යම් කිසි ධර්මයක් අනුගමනය කරනකොට දැන් බලන්න සමහර අය ධර්මයේ කියන අනිත් ඒවා අනිත් ධර්මයේ ප්‍රතික්ෂේප කරන්නේ හරියට යක්කුවක්. බොහෝම සැරෙන් ඊළඟට ඕක කොහොම නෙවෙයි කියලා බොහොම හරිම භයානක විදිහට තමයි ධර්ම මාර්ගය යන්නේ. නමුත් එතන ලොකු ඝස්තනයක් ඇති කරගෙන තියෙනවා. ඒකට ආනන්ද ස්වාමීන් වහන්සේගේ පිළිතුර හරි හොඳයි. උන්වහන්සේ වදාළේ මොන ධර්මයේ හරි කමන්නේ නැහැ. දැන් අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිළිගන්න කියලා කිව්වේ නැහැ. යම් කිසි ධර්මයක් ශ්‍රවණය කරනකොට රාගය, දේශය, මෝහය නැති වෙනවා නම් ඒ ධර්මය පිළිගන්න කිව්වා. එහෙමනම් පින්නතුනේ බුදුරජාණන් වහන්සේ අනිවාර්යයෙන්ම මේ ධර්මය අපිට ඉගෙන ගන්න කිව්වා. කිසිම දේශනාවක මේ දේශනාඥයන්ට ඇහෙන්නේ ඇති සමහර දේශනා කියන කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ ධර්මය අවබෝධ ඉගෙනගෙන අවබෝධ කරගත්තේ. ඒ වගේ දේවල් මිනිස්සුන්ට ඇහෙනවා. නමුත් අද තථාගතයන් වහන්සේගේ ධර්මයේ ජීවමානයි. නමුත් උන්වහන්සේ ජීවමාන නෑ නේද? උන්වහන්සේ දැන් මෙතන බණ කිව්වා නම් මෙතන හැම කෙනාටම Tamanට බණ කියනවා කියලා තමයි තේරෙන්නේ. මොකද ඒ අයගේ ඉන්ද්‍රියන් බලලා තථාගතයන් වහන්සේ හරියට දසමේටම බණ කියනවා. අතර අද එහෙම තත්ත්වයක් නැහැ. ඒ නිසා අනිවාර්යෙන් අපි ධර්මය ඉගෙන ගන්න ඕන. ධර්මය ඉගෙන ගන්න නැතුව අපිට රකින්න ධර්මයක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ධර්මය අනිවාර්යෙන් ඉගෙන ගන්න ඕනේ බහුසුත භාවය ඇති කර ගන්න ඕනේ. එහෙමනම් පින්නතුනි මේ හැමෝම අදිස්ථාන කර ගන්න ඕනේ මේ ධර්ම ඉගෙන ගන්න තියෙන මේ වපසරය. මේක හැමදාම ලැබෙන අවස්ථාවක් නෙවෙයි. මේ අවස්ථාවෙන් උත්පරිම ඵල නෙලා ගන්න ඕනේ. දැන් මේ පුංචි දරුවෙක් වුණත් ධර්මයේ දරාගෙන ඉන්නවා නම් ඒ දරුවට වැන්දට කමන්නේ නැහැ කියන ධම්ම චේතිය කියලා. එතකොට බලන්න අපි දැන් චෛත්‍යයට වන්දින ධාතුන් වහන්සේලා තැන්පත් වෙලා තියෙන නිසා ඒකට අපි කියන ධාතු චෛත්‍යය. මේ පුංචි දරුවෙක් වුණා ධර්මයේ දරාගෙන ඉන්නවා නම් ඒ දරුවට වඳින්න පුළුවන් ධම්ම චෛත්‍යය කියලා. එහෙමනම් පින්නතුනේ ධර්මය අනිවාර්යෙන් ඉගෙන ගන්න ඕන. දැන් බලන්න ධර්මයේ දන්නට කෙනා රාගයක් වෙනකොට රාගයට යට වෙන්නේ නැද්ද? යට වෙනවා. ද්වේෂය එනකොට තරහ එනකොට තරහට යට වෙනවා. ඊර්ෂ්‍යා වෙනකොට පොළොම ඊර්ෂ්‍යා කරනවා. එයා දන්නේ මේක ආදීනයක්. හැබැයි ධර්මයේ දන්න කෙනා මොකද ධර්මයේ දන්න කෙනාටත් එකපාරම කෙලෙස් නැති වෙන්නේ නැහැ. එයාට කෙලෙස් ඇති වෙනවා. හැබැයි ධර්මයේ දන්න කෙනාට තියෙන අවස්ථාව තමයි රාගයක් ඇති වුණාට පස්සේ එයාට මොහොතකින් තේරෙනවා මේක එක්තර හොඳ දෙයක් නෙවෙයි. එයා එකපාරම ඒකට ප්‍රතිවිරුද්ධව අසුබේ ටිකක් එළියට ගන්නවා. ඒක බලන්න අර ධර්මයේ තියෙන කෙනාට රැකවරණයක් තියෙනවා. ද්වේෂය එනකොට ඒ වෙලාවට ධර්ම දර කෙනාට තරහ ඇති වෙනවා තමයි. පුහුදුන් කමට කෙලෙස් එනවනි ගලාගෙන. කෙලෙස් කියන දේවල් පින්නතින් හරි වේගවත්. දැන් මෙතන ඉන්න හැම කෙනෙකුටම ලෝභ කරන්න කවුද ත්‍යාගය කියනවා. නෑ නේද? ලෝභ කරන්න අපි හොඳට දන්නවා. දේශ කරන්න. අපේ අම්මා තාත්තා කියලා දුන්නද පුතේ ඔයා තරහ ගත්ත වෙලදී මෙන්න මේ ක්‍රමයට තරහ ගන්න කියලා ගන්නලා නෑ. ඊර්ෂ්‍යා කරන්න අපිට කවුරුත් මේ පුංචි දරුවන්ට බලන්න ඊර්ෂ්‍යා කරන්න උගන් ගම්මලා. නෑ. ඒ අය හොඳට දන්න ඒවා. මොකද අර කෙලෙස් කියන දේවල් පිළිබඳ ඉතා ඉක්මනින් අපට ඒවා අපේ ජීවිතයට බොහොම සමීපයි. ඒකට හේතුව තමයි සතර පුරාවටම අපි ගිහිල්ලා තියෙන මේ පැත්ත. රාග දේශ මොහත් එක්ක තමයි අපි වැඩ කරලා තියෙන්නේ. දැන් බලන්න සාමාන්‍යයෙන් ස්වාමීන් වහන්සේ නමකට වඳින්න කියලා දෙන්න ඕනේ. පරිත්‍යාග කරන්න කියලා දෙන්න ඕනේ, මෙත් වඩන්න කියලා දෙන්න ඕනේ, පින රකින්න ඇනෑන කියලා දෙන්න ඕනේ. ඒ කිව්වත් ඒවා රකින්නේ ඒ මොකද ඒකට හේතුව ඒක පුද්ගල දෝෂයක් නෙවෙයි. ඒක තමයි මේ සංසාරයේ තියෙන ස්වභාවය. එහෙමනම් මේ ධර්මයේ ඉගෙන ගැනීම අපේ ජීවිතයේ ලොකු පිළිසරණක්. ඒ නිසා හැම කෙනෙක්ම පුරුදු වෙන්න ඕන. තථාගතයන් වහන්සේ වදාළ දේශනා ඇත්තටම සූත්‍ර දේශනාවක් නම් පරිපූර්ණ මේ දේශනාව ඉගෙන ගන්න. ඒක තමන්ගේ ජීවිතේ ඒ කාන්තෙන් ලොකු පිළිසරණක් හදලා දෙනවාමයි. දැන් බලන්න ඉස්සර අපේ ගම්වල මම දන්නවා ඔය වයසක වයෝවෘද්ධ ආත්තිලාට සියලාට සතිපත්තහන් පාඩම්. පිරිත් පොත පාඩම්. ඉතින් දැන් බලන්න දැන් අපේ බොහෝ දෙනාට එහෙම එහෙම පාඩමක් නැහැ. ඉතින් පින්නතුන් දැන් බලන්න භාග්‍යවත් බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙලා ධර්මයේ දේශනා කරන්නේ පාලි භාෂාවෙන්. ඒත් පාලි භාෂාවෙන් අදටත් බ්‍රහ්මෝ කතා කරන්නේ පාලි භාෂාවෙන්. ඒ වගේම පාලි භාෂාව හරිම ගැඹුරු භාෂාවක්. හැබැයි පාලි භාෂාවේ පරුස වචන එකක්වත් නැහැ. ඒක ලෝකයේ තියෙන ගැඹුරුම භාෂාවක් පාලි භාෂාව. ගැඹුරු කියලා කියන්නේ දැන් සාමාන්‍යයෙන් එක දෙයකට වචන 100ක් 200ක් තියෙනවා. ඒ අවස්ථාන රූප. දැන් අපි ආසාව ගත්තාම අපි ආසාව කියනවා. මේ දරුවෙකුට කරන සෙනෙහවන්තකමට සෙනෙහි කියලා කියනවා. ඊට කාමයේ කියනවා, රාගයේ කියනවා. ඒ අවස්ථාන රූපිය අපි ඔක දා ගන්නවා. හැලීම කියනවා, බැඳීම කියනවා. ඉංග්‍රීසි භාෂාවෙ හිම නෑනේ. එතකොට බලන්න pāli භාෂාවේ ඔය තණ්හාවට හරියට නම් 100ක් තියෙනවා. එතකොට මේ භාෂාව හරි ගැඹුරුයි. හැබැයි මෙතර වචන තියෙන භාෂාවේ කුණුහරුප නැහැ. ඒකම මොකද බුදුරජාණන් වහන්සේලා කතා කරන භාෂාව එහෙම නරක වචනයක්වත් නැහැ. ඒ භාෂාවෙන් අපිට මේ ධර්මයේ මතක තියාගන්න පුළුවන් කියලා කියන්නේ කොච්චර වටිනා දෙයක්ද බලන්න. නේද? ඒ නිසා පින්නතුනේ කොහොම හරි මේ බණ අහනකොට නුවණ තියෙන අදිස්ථාන කරගන්නවා. ඒක තමයි බණයි කියන තියෙන සාන්දෘෂ්ටික ප්‍රතිඵලය. අනේ මං කොහොම හරි තුන් සූත්‍රේ පාඩම් ධම්මචක්ක පාඩම් කරනවා. ආයෙත් කියලා හිතන්න එපා. ඔය අකුරක් ගානේ මහන්සි වෙනවා කියලා කියන්නේ ඔක්කොම කුසල. ඒ නිසා දැන් අපි ගොඩක් අය කියන්නේ දැන් නම් මං වයසයි, වයෝවෘද්ධයි. දැන් මට බෑ. එහෙම හිතන්න එපා. අපි හිතන්නේ දැන් මල් පූජා කරන එක, සුද්ධ පූජාව කියන එක, සිල් සමාදන් වෙන එක තමයි කුසල් කියලා. නෑ ඉතින් ඊර්ෂ්‍යාම කිරීමක් කුසල් නේද? ඊළඟට මෛත්‍රිය වැඩි වීමත් කුසල. ධර්මයේ කටපාඩම් කරන්න කරන උත්සාහයක් කුසල. ඒ නිසා ඔක කුසලයක් හැටියට සලකලා කොහොම හරි අපි ධර්ම ඉගෙන ගන්න ඕනේ. ඉතින් පාලි භාෂාවෙන් බැරි නම් ඇත්තටම කියන්න මේ ධර්මයේ කොහොම හරි මේකේ හරය හොඳට හිතේ තියාගන්නට ඕනේ. ඒක අපට ලොකු පිළිසරණක්. දැන් වික්ෂුන් වහන්සේ නමකට උන්වහන්සේ විනය ඉගෙන ගන්නේ නැහැ. අපිට විනය දන්නේ නැහැ බිස්සුවා. විනය දන්නේ නැහැ කියලා සිතාපද කරුණට උන්වහන්සේට එහෙම අවස්ථාවක් නැහැ. ඉතින් ගැලවෙන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ වදාහන විනය ඉගෙනගෙන විනය ආරක්ෂා කරා. එහෙම නැතුව අනේ මම විනය ඉගෙන ගත්තේ නැහැ මේක මම දන්නේ නැහැ කියලා එහෙම ගැලවීමක් නැහැ. එහෙමනම් පින්නතුනේ කල්යාණ මිත්‍රයාන සාපට ලැබෙන්නේ මොනවද? ධර්මය. හොඳයි ධර්මය නිසා අපට මොනවද ලැබෙන්නේ? මොනවද ධර්මය නිසා අපට ලැබෙන්නේ? දැන් මේ ටික අහගෙන ඉන්නකොට මොනවද ලැබුණේ? සද්ධාව. බණ අහනකොට තමයි සද්ධාව ඇති වෙන්නේ. එහෙමනම් දැන් අද බණ අහන්න තියෙන යුගයක් නිරන්තරයෙන්ම පින්නතන පුරුදු වෙන්න ඕනේ බණ අහන්න. මොකද බණක් දෙකක් දැන් ඉතින් මේ අම්මලාට වැඩ රාජකාරී තියෙනවා තමයි. නමුත් අද ඒ ඒ සඳහා ලොකු පහසුකමක් ලැබිලා තියෙනවා. නිසා බණක් දෙකක් අහන්නම ඕන. අහනකොට තමයි අර සද්ධා හොඳට පොලිස් වෙලා එන්නේ. නැත්තම් ඉතින් ආමං ඔක දාන්න ඕනේ නැහැ. එහෙම කියලා හිතුවොත් සද්ධා වැඩෙන්නේ නැහැ. ඒක අපිට උනත් එහෙමයි. අපි උනත් විතරම බණ අහන්න ඕන. ධර්ම පොත් කියවන්න ඕන. එතකොට පින්නදෙන සද්ධාව කියලා කියන්නේ තථාගතයන් වහන්සේගේ අවබෝධය ගැන තියෙන ප්‍රසාදයටනේ. සද්ධාත්ථ තාගතස්ස බෝධි කියන වචනේ පැහැදිලි වෙනවානේ. එහෙමනම් තථාගතයන් වහන්සේ පිළිබඳව අවබෝධ කරගන්න තියෙන ධර්මය. එදා වක්කලි ස්වාමීන් වහන්සේට වදාළේ වක්කලි මාව දකින්න ඕන නම් ධර්මය දකින්න. ධර්මයේ දකිනකොට බුදුරජාණන් වහන්සේ කවුද කියලා තේරුම් ගන්න පුළුවන්. ඇත්තටම පින්නතුන් දැන් අපි පැවිදි වෙච්ච කාලේ ගත්තොත් අපි ඒ කාලේ බුදුරජාණන් වහන්සේ කෙරේ ප්‍රසාදයක් ධර්මයේ කෙරේ සංඝයා කෙරේ ඇතිවන නිසා තමයි පැවිදි වුනේ. පුංචි කාලෙන් පැවිදිච්ච කෙනෙක් මම. එතකොට දැන් බලන්න එදා බුදුරජාණන් වහන්සේ කෙරේ යම් ප්‍රසාදයක් තිබුණා නම් අද මාසික තුළ බුදුරජාණන් වහන්සේ කෙරේ තියෙන ප්‍රසාදය ඊට වඩා සිය දහස් ගුණකින් වැඩි. ඒකට ප්‍රධානම හේතුව තමයි ධර්මය. මේ අවිඥා ලබලා නෙවෙයි. මාර්ගඵල ලබලා නෙවෙයි. මේ ධර්මයේ කියවනකොට පුදුම හිතෙනවා මේ බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මොන තරම් අවබෝධයක් තියෙන උත්මයෙන්ද ඒක අපිට තේරුම් ගන්න තියෙන එකම තැන තමයි ධර්මය. සමහර සූත්‍ර දේශනා කියනවා කියවලා ඉවරනකොට පිළිතුරු නිින්ද යන ඒ තරම් ගැඹුරු කාරණා. ඊළඟට අභිධර්ම පිටකේ ගත්තාම හිතාගන්නවත් බැහැ. හිතන්න පින්නතුනේ මේ ලෝකේ පහළ වෙන හැම සත්‍යයක් මනුෂ්‍යයන්ට, දෙවියන්ට, පිරිසන්ට හැම කෙනාටම පහළ වෙන්නේ සිතුවිලි 52යි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සාමාන්‍ය මොන ශාස්ත්‍රවරයෙකුට පුළුවන් කෙනෙකුට පහළ වෙන සිතුවිලි ප්‍රමාණය කියන්නේ නේද? නමුත් අපේ ශාස්ත්‍රඥ වහන්සේ අපිට කියනවා දශමයට සිතුවිලි 52යි. අද වෙනකම් මේක වෙනස් වෙලා තියෙනවා. වෙනස් වෙලා නැහැ කාටවත් වෙනස් කරන්න බැරි වෙලා. එහෙමනම් එවැනි ධර්මයක් තමයි අපට ලැබිලා තියෙන්නේ. එහෙමනම් මේ ධර්මයේ ඉගෙන ගන්න ඉගෙන ගන්න ධර්මයේ ශ්‍රවණය කරන්න ශ්‍රවණය කරන්න තමයි පින්නතොනේ ඇත්තටම අපේ ශ්‍රද්ධාව දියුනේ. ඒකයි ඒකට පරතෝගෝස ප්‍රත්‍ය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේලා පසේ බුදුරජාණන් වහන්සේලා හැරුණාම අනිත් සෑම කෙනෙක්ම මේ ධර්මය අල්ලන්නේ අහලමයි. හොඳට කල්පනා කරලා බලන්න. පස්සබු ස්වාමීන් වහන්සේලා ගෙන්දලා සෙල්ලුත් මුගලන් ආනන්ද කාශ්‍යප මේ හැම කෙනෙක්ම ධර්මය අවබෝධ කරගත්තේ ධර්ම ශ්‍රවණය කළා. ඒකයි ඉන්දර පරතෝ ගෝස ප්‍රත්‍ය කියලා කියන්නේ. එහෙමනම් මේ බණ අහනවා කියන එක පුංචි වැඩක් නෙවෙයි. මේක නිවන් දොරටුවක්. එහෙමනම් ධර්මය අහනකොට තමයි සද්ධාව දිරෙන්නේ. එහෙනම් අපිට ධර්මය තුළින් ලැබෙන්නේ මොකද්ද? සද්ධාව ලැබෙනවා. හොඳයි පින්නතුනේ ශ්‍රද්ධාව නිසා අපට මොනවද ලැබෙන්නේ? දැන් අපිට කල්යාණ මිත්‍රයා නිසා ධර්මය ලැබුණා. ධර්මය නිසා ශ්‍රද්ධාව ලැබුණා. ශ්‍රද්ධා බීජං කියේ ශ්‍රද්ධාව බීජයක් නැතුව පැලයක් හැදෙන්නේ නැහැ. එහෙනම් මේක මූලික දෙයක් තමයි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව නැත්නම් මෙහෙම බණ අහන්න බෑ, සිල්ලක් ඉන්න බෑ, බණ කියන්න බෑ. මේ හැම දෙයකටම ශ්‍රද්ධාව තියෙන්න ඕන. මොකද අපේ ශාස්ත්‍රවරයාගේ අවබෝධය ගැන අපිට ප්‍රසාදයක් නැත්නම් අපි කොහොමද බල කියන්නේ? එහෙමනම් ශ්‍රද්ධාව නිසා අපට ලැබෙන්නේ යෝනිසෝ මනසිකාරය. පින්නතුනේ අපේ බුදුරජාණන් වහන්සේ ලෞතර බුද්ධ රාජ්‍යයට පත් වෙන අපට කියලා දෙනවා මහණෙනි මගේ ਸਰවඥතා ඥාණය මම දැක්කේ නෑ මේ යෝනිසෝ මනසිකාරයේ තරම් වටින දෙයක්. එහෙමනම් සෑම බෞද්ධයෙක්ම මේක හිතන්න ඕන දෙයක්. මහන්සි වදාරන මගේ සර්වඥතා ඥානේ යෝනිසෝ මනසිකාරයේ තරම් වටිනා දෙයක් මම දැකලා නැහැ. වටිනාම දේ තමයි යෝනිසෝ මනසිකාරය. එහෙමනම් සෑම බෞද්ධයෙක්ම මේ ගැන හොඳටම තේරුම් ගන්න ඕනේ නැද්ද? ඕනයි. වටිනාම දේ අපි සරණගේ බුදුරජාණන් වහන්සේ දැකපු වටිනාම දේ. මොකක්ද යෝනිසෝ මනසාරය කියලා කියන්නේ? නුවණින් මෙනෙහි කිරීම. දැන් කොහොම කොහොම කිව්වට ඔක ජීවිතේට ගලප ගන්න අපි දන්නේ නැහැ. දැන් මේක හොඳටම තේරුම් ගන්න සරල ක්‍රමයක් මම කියන්නම්. මම හිතන්නේ මෙහෙම කිව්වොත් කාටවත් මේක අමතක වෙන්නේ නැහැ. දැන් අපි සාමාන්‍යයෙන් කයෙන් වැඩ කරනවා. මේ කටින් වචන පිට කරනවා. සිතින් හිතනවා. අපි දැන් කටගමුකෝ. කටින් අපි මොකද කරන්නේ? වචන පිට කරනවා. ඉතින් වචන පිට කරනකොට කිසිම හේල්ලක් බැලිල්ලක් මුකුත් නැතුව ඩෝංගාල වචන දානවා නම් ඔන්න අයෝනිසෝ මනස්කාරය. අපිට හොර වෙලා තියෙන්නේ එහෙම නේද? ඔහේ ආවා ඔහේ කිව්වා. ඒකනේ අපේ ස්වභාවය. ඒක තමයි අයෝනිසෝ මනස්කාරය. ඒක බුදුරජාණන් වහන්සේ වදාරනවා මගේ ਸਰුවත්න තාඥාණයෙන් මම දකින භයානකම දේ තමයි අයෝනිසෝ මනස්කාරය. නොමගින් මෙනෙහි කිරීම. කිසිම හේතුවක් බැලිලක් නැහැ. නමුත් මෙහෙම එකක් ද වචනයක් පිට කරන්න කලින් අපි හිතනවා මම මේ කියන්න යන වචනේ සත්‍යද අසත්‍යද කියලා. ඒක අසත්‍යයක් නම් කියන්නේ නැහැ. සත්‍ය නම් කියනවා. නෑ ඉතින් හැම සත්‍යම කියන්නේ කිව්වොත් ඒකත් භයානකයි. ගොඩක් අය කියන්නේ මම ඇත්තනේ කිව්වේ කියලා. නමුත් ඒ ඇත්තෙත් හිතන්න ඕන දෙපැත්ත. මම මේ කියන්න යන සත්‍ය නිසා අර්ථයක් සිද්ධ වෙනවද අනර්ථයක් සිද්ධ වෙනවද? මම මේ කියන්න යන ඇත්ත නිසා ඇත්ත කුසලයක්ද අකුසලයක්ද? මේක මෙලොවට හොඳයිද පරලොවට හොඳයිද? බලන්න පින්නතින් ඔය විදිහට මෙනෙහි කරලා අපිට වචනයක් එළියට දාන්න පුළුවන් නම් ඒක පුරුදු වුණාට පස්සේ මේ විනාඩි ගාණක් යන්නේ ඒක දසමේ සැප්පරෙන් ඕක හිතන්න පුළුවන්. ඒක බලන්න කොළේ විදිහට විමසනා වචනයක් එළියට දැම්මොත් කවදාමත් මේ කටන සාහසලයක් වෙයිද? වෙන්නේ නැහැ. පුරුවක් කියෙන්නේ නැහැ. හර්ථ වචනයක් කියෙන්නේ නැහැ. හිස් වචනයක්වත් කියෙන්නේ නැහැ. කේලමක් කියෙන්නේ නැහැ. බලන්න. දැන් අපේ කේලම් කියන්නේ මේක කේලමක් කියලා හිතන්න එපා කියලා කේලමක් කියන්නේ. නමුත් පින්නතුනි බලන්න මේ විදිහට මෙනෙහි කරොත් කවදාවත් කටනසා අකුසලයක් වෙන්නේ නැහැ. ওই විදිහට කයින් වැඩ කරන කොටක් හිතුවොත් කයනසා අකුසලයක් වෙන්නේ නැහැ. සිතින් යමක් හිතනකොට ඒ විදිහට මෙනෙහි කරොත් ඒ සිතින්වත් අකුසලයක් වෙන්නේ නැහැ. බලන්න මෙච්චර වටිනා දෙයක් අපි අයි ජීවිතේ ගලපගන්නේ. දැන් අපි අනේ මේ ශික්ෂාපද රකින්න අමාරුයි මේවා ලේසි නෑ කිව්වට ඔහොමනේ අපි කියන්නේ. නමුත් ඔය ලිංග තියෙනවා නම් කවදාවත් අකුසල් සිද්ධ වෙයිද? නෑ. අර බලන්න ඕක උඩින් පහත් වෙලා ওই දිනේ ඇති කරගන්න බෑ. ක්‍රමානුකූල වෙන්න ඕන. කල්යාණ මිත්‍ර සම්පත්‍ය හදාගෙන ඊට පස්සේ බණ ධර්මයේ ලැබිලා ඒ තුලින් ශ්‍රද්ධාව දිනු වුණාට පස්සේ තමයි යෝනිසෝ මනසිකාරය හොඳට දිනු කරගන්න පුළුවන්. දැන් මම මේ බණ කිව්වහම මෑත්තට ශ්‍රද්ධාව ඇති වෙලා ඉතින් මෑත්ත හිතනවා අනේ මේ ස්වාමීන් වහන්සේ කෙනෙක් ඇත්ත තමයි. කියලා නුවණින් මෙනෙහි කරනවා. ශ්‍රද්ධාව නැති කෙනා මොකද හිතන්නේ මෙතන මගේ මොන හරි දෝෂයක් හරි මගේ වෙන මොකක් හරි නේද? දැන් එහෙම දැන් දැන් මේවා මෙහෙම කියන්නත් හොඳ නැහැ කියලා හිතනවා. නමුත් දැන් සමහර මේ ආයතනයක මට මහත්කෙක් කිව්වා ධර්ම දේශනාවක් සංවිධානය කරලා ඉතින් අනිත් අයට කිව්වලු මේ ළඟදී මට මේ කතාව කිව්වේ. ඒකේ ඉන්න නෝනලා අහනවලු හාමුදුරු ලස්සනයිද කියලා. මේ බලන්න එන්න කලින් එතකොට බලන්න අර අයෝනිසෝ මනසිකාරයේ තිබ්බහම හිතන විදිය. එතකොට දැන් බලන්න පින්නතර මේ යෝනිසෝ මනසිකාරයේ තිබ්බහම එහෙම හිතෙන්නේ නෑ. ඒ මහත්තයා මට බොහොම සංවේගී කිව්වා ඒ මම. එයා බොහොම ධර්මයේ ලැබි කෙනෙක්. එයා මං අසීක බලන්න ස්වාමීන් වහන්සේ ලොකු ගැඹුරින් කියන්න එපා. මේ අයට මොනම දෙයක්වත් තේරෙන අය නෙවෙයි. ඉතින් ඒ නිසා පින්නතුනේ ඇත්තටම මේ ධර්මයට ප්‍රවේශ වෙන්න පුළුවන් මේ යෝනිසෝ මනසිකාරය හොඳට තියෙනවා. යෝනිසෝ මනසිකාරයේ තියෙනවා නම් කවදාවත් අකුසල් සිද්ධ වෙන්නේ නැහැ. ඒකට බලන්න මේ ශ්‍රද්ධාව නිසා අපට ලැබෙන්නේ මොකද්ද? යෝනිසෝ මනසිකාරය. හොඳයි යෝනිසෝ මනසිකාරය නිසා අපට මොනවද ලැබෙන්නේ? යෝනිසෝ මනසිකාරය නිසා අපට ලැබෙනවා සති සම්පදන්න. සිහියයි නුවණයි. පින්නතුනේ මේ අත් දැකලා ඇති ත්‍රිපිටක ධර්ම තථාගතයන් වහන්සේ වදාළ ධර්මයේ තියෙන පොත්. ලොකු පොත්. මේ පොත් 57ක තමයි ධර්මයේ සඳහන් වෙලා තියෙන්නේ. ඒ පොත් 54 අපි කියන ත්‍රිපිටකය කියලා. ඒ ටිකටම අපි කියන 84000ක් ධර්මස්කන්ධය කියලා. මේ ධර්මස්කන්ධය කියන තුනේ ඔය ත්‍රිපිටක පොත් 57ේම තියෙන ධර්මය එක වචනයකට දාන්න පුළුවන්. ඒ වචනේ තමයි අප්‍රමාද කියන වචනේ. හරියට අර ඇස්තිවර ඇතුලේ ඕන සූපාව කකුල තියන්න පුළුවන් වගේ අප්‍රමාද කියන මේ වචනේ ඇතුලේ මේ ත්‍රිපිටක ධර්මයේම දාන්න පුළුවන්. අප්‍රමාදේ කියන්නේ ප්‍රමාදේ නැති සමනේ. ඒක ධර්මයේ තෝරන්නේ අප්‍රමාද කියලා කියන්නේ සිහිය. සිහිය තියෙනවා නම් එතන අවබෝධය තියෙනවා. ඒ නිසා දෙකම එකට කියන සති සම්පජාන කියලා. සිහියයි නුවණයි. සිහිය තියෙනවා නම් එතන නුවණ තියෙනවාමයි. මේ එකට යන ධර්ම. එහෙමනම් මේ යෝනිසෝ මනසකාරයේ තියෙන තරමට තමයි සිහි නුවණ දෙක හොඳට වැඩෙන්නේ. දැන් අපි භාවනා කරනවා කියලා මොකද්ද කරන්නේ? භාවනා කරනවා කියලා පින්නතුනේ අද නොඑක් නොඑක් දෙනා එක එක දේවල් කරත් ධර්මේ නම් තියෙන්නේ භාවනාව කියලා කියන්නේ සිහිය දිනු කිරීම. සතිපට්ඨාන සිහිය පිහිටු වීම. දැන් ওই කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා බලන් ටිකක් පරිශීලනය කරලා. දැන් සතිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාළේ දින 7කින් උනත් නිවන් දකින්න පුළුවන් ක්‍රමයක කරොත්. ඒ නිසා මම මේ සතිපට්ඨාන සූත්‍රයේ සම්බන්ධ සූත්‍ර දේශනා හොඳට බලලා අට කතාව බලලා ඒකා බලලා තවත් කරගෙන පොත් බලලා මොකද්ද මෙතන තියෙන গুপ্ত දේ ඇත්තට පින්ත අමුතු දෙයක් විතර නෑ තියෙන්නේ මොකද්ද සිහිය. එමනම් භාවනා කරනවා කියලා කියන්නේ සිහිය දීර්ඝ කිරීම. එතකොට සිහි නුවණ දෙක වැඩෙනවා කල් යෝනිසෝ මනස්කාරය නිසා. සිහි නුවණ නිසා මොකද්ද අපට ලැබෙන්නේ? දැන් කාල වේලාව යන නිසා අපි ටිකක් කෙටියෙන් කියන්නම්. සිහි නුවණ දෙක නිසා අපට ලැබෙනවා ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරය. දැන් අපි කියනවා සාමාන්‍ය කෙනෙක් අපිරිවලට ඇඳමක් ඇඳගෙන ගියත් සිහිය නැද්ද දන්නේ නැහැ කියලා විවාහාරය කියනවා නේද? මේ ඔළුවක් නැද්ද දන්නේ නැහැ කියලා කියන්නේ. එතකොට බලන්න සිහිනුවන දෙක තියෙනකොට ඔක්කොම සංවර වෙනවා. ඉන්ද්‍රිය සංවරය, සකනනාසී දිය ශරීරය, මනස මොහො සියල්ලම පංචපාදානස්කන්ධයෙන් සංවර වෙනවා. මේ සංවරය අවශ්‍යයි. ඉන්ද්‍රිය සංවරය දැන් අපි දැන් සිතාපදටි කරක් හත බෑනේ නිවන් දකින්නේ. ශික්ෂාපදත් එක්ක තියෙන්න ඕන තව ඉන්ද්‍රිය සංවර සීලයක්. එහෙම නැතුව ආ මම දැන් සතෙක් මරන්නේ නැහැ, වරකමක් කරන්නේ නැහැ කියලා ඒක ලොකු දෙයක්. නමුත් නිවන් පිණිස උපකාර වෙන්නේ මේ ඉන්ද්‍රිය සංවර සීලයත් එක්ක ගියොත් විතරයි. ඒක පරිපූර්ණ සීලය කියන්නේ. එහෙමනම් ඉන්ද්‍රිය සංවර සීලය නිසා අපට මොනවද ලැබෙන්නේ? දැන් ඉන්ද්‍රිය සංවර සීලය නිසා අපට ලැබෙන්නේ කයෙන් වචනයෙන් සිතින් සුචරිත කරනවා. කියන්නේ වැරදි කරන්නේ නැහැ. කයෙන් වැරදි කරන්නේ නැහැ, වචනයෙන් වැරදි කරන්නේ නැහැ. ඒ කියන්නේ ඉන්ද්‍රිය ටික සංවර වුණාට පස්සේ ආය වැරදි වෙන්නේ නැහැ. ඒතර ත්‍රිවිධ සුචරිත සම්පූර්ණ වෙනවා. ත්‍රිවිධ සුචරිත සම්පූර්ණ වෙනකොට අපර මොනවද වෙන්නේ? ත්‍රිවිධ සුචරිත සම්පූර්ණ වෙනකොට සතර සතිපට්ඨාන වැඩෙනවා. එතකොට දැන් මේ දුස්සීල වෙඳගෙන කරන්න තියෙන වැරදි ඔක්කොම කරගෙන ආපි දැන් සතිපට්ඨාන වඩනකොට වැඩෙනවද? එහෙම වැඩෙන්නේ නැහැ. මේ ක්‍රමානුකූලව යන්න ඕනේ. සමහරු කියනවා අපිට දැන් ওই මල් පූජා කරන ඒවා ඔය බුද්ධ පුව වැඩන්නේ ආම්බුනේ අපිට ඕන ගැඹුරු ධර්ම අපිට ඕන සතිපට්ඨාන කවදාවත් හිතන්න එපා යාට ධර්මේ වැඩෙන්නේ නැහැ. මොකද මේක නිහතමානීව බඩ ගාගෙන ගිහිල්ලා අල්ලන ධර්මයක්. ඔළුව නිකම් බොරුවට කුඹගෙන අල්ලන ධර්මයක් නෙවෙයි. ඒ නිසා අපි කරන වතාවක් ඒ සද්ධාවෙන් කරන දේවල් වක් කරන්න ඕන. මොකද ওই මල් පූජා කරා කියලා තථාගතයන් වහන්සේට ඇති වැඩක් නෑ තමයි. නමුත් මේ පූජා කරන චේතනාව තුළින් අපට ලැබෙන කුසලයේ ඒක අපට උපකාරයක් ඉදිරියට යන්න. එහෙම නැතුව නිකන් ওই කවුරු හරි කියනවා නම් අපිට ගැඹුරු ධර්මයේ ඕන ඕවා වැඩක් නැහැ කියලා කියනවා නම් කාට සද්ධා මාත්‍රයක්වත් නැහැ. එහෙමනම් පින්නතුනි බලන්න ත්‍රිවිධ සුචරිත සම්පූර්ණ වෙනව තමයි සතර සතිපට්ඨාන වැඩෙන්නේ. සතර සතිපට්ඨාන වැඩෙනකොට මොනවද වැඩේ? ඉවරයක් නෑ වගේ නේද? මේක නිවන දක්වාම යන සූත්‍රයක්. එහෙමනම් සතර සතිපට්ඨාන වැඩෙනකොට අපට ලැබෙන්නේ බුද්ධංග ධර්ම. බුද්ධංග වැඩෙනවා. බුද්ධංග වැඩුණා නම් නිවන වළක්වන්න බෑ විද්ධා විමුක්ති කියන යමා මහ නිවන සාක්ෂාත් කරගන්න අවස්ථාව ලැබෙනවා. එතකොට බලන්න කල්යාණ මිත්‍රයේ සම්පත්තියක් නැත්නම් අහන බණකුත් නැහැ. බණක් නැත්නම් වැඩෙන ශ්‍රද්ධාවකුත් නැහැ. ශ්‍රද්ධාවක් නැත්නම් යෝනිසෝ මනසිකාරයක් අහලකවත් නැහැ. යෝනිසෝ මනසිකාරයක් නැත්නම් සිහිනුවණක් නැහැ. සිහිනුවණක් නැත්නම් ඉන්ද්‍රිය සංවරයකුත් නැහැ. ඉන්ද්‍රිය සංවරයක් නැත්නම් ත්‍රිවිධ සුත්‍ර සම්පූර්ණ වෙන්නේ නැහැ. ත්‍රිවිධ සුත්‍රෙක නැත්නම් සතිපට්ඨානක් නැහැ, බොද්ධංගක් නැහැ. ජීවන අහලකවත් නැහැ. එහෙමනම් මේකේ මුල මොකද්ද? කල්යාණ මිත්‍ර සම්පත්තිය. ඒ නිසා පින්නතුනි මේ ධර්මය ඇත්තටම මට හිතෙන්නේ මේ දේශනාව නිදේශනා වෙනවා අවිද්‍යා සූත්‍රය. මේ දේශනාව හැම කෙනෙකුගේම ඔළුවේ චක්‍රයක් වගේ තියෙන්න ඕන. මොකද අපි මේ යන ධර්ම මාර්ගයේ ප්‍රගතිය අපි දකින්න ඕන දවසින් දවස. එහෙම නැතුව ඉතින් එදා වගේ නිර්ත්‍යාව අදක් තියෙනවා නම්. එදා වගේම තරහ අදක් තියෙනවා නම්. එදා වගේම රාගය අදක් තියෙනවා නම්. ඒක අපිට ඒක සාන්දෘෂ්ටිකව දැකීමක් නෙවෙයි. සාමාන්‍ය ලෞකික ජීවිතේ උනත් ව්‍යාපාරයක් කරනකොට ලාභ පේනවා නම් පොඩ්ඩක් ඉස්සරහට යන්න පුළුවන් නේද? ඒ වගේ මේ ධර්ම මාර්ගයේ පින්නතුනේ අපිට සැලසිල්ල දැනෙනවා නම් තමයි ධර්ම සැපය ධර්ම රසය ලැබෙනවා නම් තමයි ඉස්සරහට තව තව යන්න පුළුවන්. එහෙම නැතුව නිකන් එකම තැන ඉන්නවා නම් ධර්මයන්ට ටිකක් අමාරුයි. ඒ නිසා පින්වත් හැමදෙනාට මේ යන ධර්ම මාර්ගයේ දීන පිනු කරගන්න මේ දේශනාව උපකාර වේවා කියලා අපි ආශිංසන ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තාච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.